ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ කන්විමහර වේළුවනාරාම වාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත් සත් සත් සද්දා බුද්ධිමත් වාසනාවන්ත පින්නතුනේ පින්න තියෙනේ මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා වූ ඒ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන තමගේ ජීවිතයේ ඒ වාසනාවන්ත తত্ত্বය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා යම් ශක්තියක් තමගේ ජීවිතයට එකතු කරගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ජීවිතේ ගත කරගෙන යනකොට අපේ ජීවිතේ හැම කෙනෙක්ම කියන දෙයක් තමයි අපිට හරියට ප්‍රශ්න තියනවා කියන්නේ. ජීවිතේ ප්‍රශ්න තියෙනවා. හැමෝගෙම ඇහුවොත් අපිට හරියට ප්‍රශ්න. මෙන්න මේ ප්‍රශ්න මොනවාද කියලා අහුවොත් අපි කියනවා මට එක එක කරදර තියෙනවා එක එක බාධාල් තියෙනවා එක එක රෝගාබාධ තියෙනවා මානසික පීඩනයන් තියෙනවා මොනා කරත් හරියන්නේ නැහැ කොච්චර කරත් ඉවරයක් නැහැ මේ වගේ දේවල් ගොඩාක් ජීවිතේ කල්පනා කරමින් ඒ ජීවිතේ කොහොම හරි සැපක් හොයන්න කියන තැනකට ජීවිතේ තල්ලු කරන්න උත්සාහ කරනවා. හැබැයි මෙහෙම උත්සාහ කරාට මොකක් හරි අඩුවක් ජීවිතේ තියෙනවා. හැම ජීවිතයකම මොකක් හරි අඩුවක් තියෙනවා. ඒ කියන්නේ තෘප්තියක් නැහැ. ඒ කියන්නේ Tamanට කොච්චර කරත් තමන් බලාපොරොත්තු වෙන විදිහට ඒ දේවල් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් මේ ගැන අපි හිතන්න ඕනේ. මේ මොකද මෙහෙම වෙන්නේ? එතකොට එහෙම වෙන්නේ කුමන කාරණයක් නිසාද කියලා කල්පනා කරපුවාම අපි මේ ජීවත් වෙන තැන එහෙම නැත්නම් මේ ජීවත් වෙලා ජීවිතය ගත කරන තැන පිළිබඳව ඊටාත්ම හොඳින් අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉන්න කෙන ඉන්න තැන අවබෝධ කරගත්තොත් තමයි පින්නතුනේ තව තැනකට යනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමු අපේ gedara ගැන හොඳට අවබෝධයක් කරගත්තොත් තමයි gedara ඉන්නවද එහෙම නැත්නම් මේ gedare යනවද කියලා තීරණය කරන්නේ. එහෙනම් ඔය ඇත්තත් මොකද කල්පනා කරන්න ඕනේ? තමන්ගේ ඉන්න තැන හොඳයි නම් ඉන්න තැන ඉන්න කල්පනා කරනවා. හොඳ නැත්නම් එතනින් යන්නේ කල්පනා කරන. ඉතින් මේක තමයි අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕන දේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න තැන හොඳ තැනක් නෙවෙයි කියලා. ඔන්න ඔතනයි තියෙන ගැටලුව. අපේ ජීවිතේ අපි ඉන්න තැන ඉඳන් එතන යම්කිසි දෙයක් තියනවා කියලා කල්පනා කරනවා එතන සැපක් තියනවා කියලා හිතනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඉන්න තැන ඒක මොන වචනයෙන් කිව්වත් ඒ අපිට දැනෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපේ දුක්ඛය පිළිබඳ. ඉන්න තැන දුකයි. ඒක වෙන වචනයෙන් කිව්වත් ඉතින් ඕකම තමයි. ඉන්න තැන ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න ගොඩක් කියන්නේ අවබෝධයක් ඇති වෙන තාක්කල් එයාට යන්න පුළුවන් කමක් එන්නේ නැහැ. මොකද එයාට හිතන්න බෑ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න තැන ගැන හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න මූලිකව. ඊට පස්සේ අපිට යන්න ඕන තැන ගැන හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ජීවිතේ බලන්න එදිනෙදා තියෙන ප්‍රශ්න මේවට උත්තර හොයන්න හදනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතන අපේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් අපේ මහත්ය හදාගත්තාම නෝනා හිතනවා මහත්ය හදාගත්තාම ප්‍රශ්න ටික විසඳගන්න පුළුවන්. එයාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මහත්ය හිතනවා නෝනා හදාගත්තාම ප්‍රශ්නේ හරි. දරුවෝ ටික හදාගත්තාම ප්‍රශ්නේ හරි කියලා අම්මලා තාත්තලා හිතනවා දෙමව්පියෝ. ළමයි ටික හිතනවා දරුවෝ ටික හිතනවා අපේ අම්මලා තාත්තලා තමයි වැරදිකාරයෝ ඒගොල්ලෝ තමයි හදාගත්තොත් අපි අපේ තියෙන ඒවා එයාට තේරෙන්නේ ඒ වගේ ඒ වගේම අසල්වාසීන්ගෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. වැඩපලේ ප්‍රධානියාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාලා හදාගත්තොත් හරි. වැඩපලේ ප්‍රධානියා හිතනවා මගේ මේ සේවකයෝ ටික හදාගත්තා නම් හරි කියලා. එයාලා ඒ විදිහට හදන්න හදනවා. ඉතින් මේ විදිහට හදනවා. ඉතින් අපි හිතනවානේ සමහරවිට මේ ආණ්ඩුවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා නේද? ආණ්ඩුවත් හදන්න හදනවානේ. ඉතින් අපිට හැම මොහොතකම මේ බාහිර දෙයක් අපි හදන්න හදනවා. හැම මොහොතකම අපි හදන්න යන්නේ මොකක්ද? බාහිර. බාහිර දේ හදන්න හදනවා. නමුත් මේ බාහිරේ හදන්න හදන්න හදන්න යන්න යන්න යන්න තමන්ගේ ජීවිතේ කාලේ නිකාම නාස්ති වෙලා යනවා. ඒ වගේම ශ්‍රමය, ධනය නාස්ති වෙලා යනවා. ඒ වගේම තමන් මේකට යොදන ඒ පරිශ්‍රමය නිසා මහා උපායාසයක් පුදුමාකාර වෙහෙසකර භාවයක් ජීවිතේ දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ කිසි දෙයක් හදන්න බැරි බව අපි අවබෝධ කරගත්තොත් අන්න එදාට අපේ තියෙන ඔය දුක්ඛය කියන කාරණාව ඒ දුක්ඛය ඇති වෙලා තියෙන ඕන් ඔය හදන්න ගිහිල්ලා බාහිරේ බාහිරේ හදන්න බෑ පින්නතුනේ අපි හදාගන්න ඕනේ අපේ හිත නෝනාව හදන්න බෑ හදන්න බෑ කියලා අවබෝධ වෙනකොට අපේ මොකද්ද හැදෙන්නේ හිත හැදෙනවා හිත හැදෙනවා හිත හැදෙනහම අනිත් ඒවා හැදුනත් එකයි අපිට නැතත් එකයිනේ හරි සරලයි එතකොට අපේ ජීවිතේ අපිට පුළුවන් දේ නේ අපි හැදුවේ ඉතින් අපිට පුළුවන් දේ තමයි හිත හදාගන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේ ඒ සාරාංශකයේ කල්පලක්ෂ්‍ය පෙරම්පුරලා මොකක්ද මේ අපිට දේශනා කළ තේ හිත හදන වැඩපිළිවෙල. මේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල කියලා කියන්නේ හිත හදාගන්න එක. මේ හිත හදාගත්තොත් අපිට මේ දුකෙන් අත මිදෙන්න පුළුවන්. අනිත් කිසි දෙයක ඉවරයක් නැහැ නෙපින්නත. මොන උදාහරණයක් කියලා බලන්න. අපි නිකන් හිතන්න. කාලා ඉවර කරන්න පුළුවන්ද කියලා ජීවිතේ. දැන් කාලා තියෙනවානේ අවුරුදු 60 70ක් කනවා. 50කටක් කාලෙදි සමහර අය. තව කොච්චර කන්න දේවල් තියෙනවන්නේ? ඉවරයක් නැහැ. සින්දු අහලා ඉවර කරන්න පුළුවන්. ඉවර කරන්න බෑ. ඒ වගේම චිත්‍රපටි බලලා නාට්‍ය බලලා ඉවර කරන්න පුළුවන්. ඒත් බෑනේ. ඉගෙනගෙන උසස් පෙළ නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඊට පස්සේ උපාධි ඈ ඊළඟ පශ්චාත් උපාධි PhD තවත් තියෙනවා ඉස්සරහට නේ ඉවරයක් නැහැ අම්ම කරලා ඉවර ගන්න පුළුවන් ඒත් බෑ නේද? ඒත් බෑ. ඒ තරම් මේ ඉවරයක් නැති වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ඉවර කරන්න බැරි දෙයක් මෙහෙම තියෙනවා. කොච්චර ගියක් ඉවරයක් වෙන්නේ නැහැ. හ්ම් කවදාවත් ඇති කියලා හිතෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ඔක්කොම අවබෝධ කරගත්තාම අපිට ಜಾති ඉවර කරන්න පුළුවන් කියන. අනුබාන බුදු පියාණන් වහන්සේ අපිව ගේනතේ මොකක්ද ඉවර කරන්න පුළුවන්න්නේ? ජාතිය නැවත ඉපදින එක. ඉතින් එතෙන්ද යන්න එහෙනම් කිසි කෙනෙකුට මේ තමන්ගේ ජීවන පැවැත්ම සුඛයි කියලා හිතනවා නම් මේ ජීවන පැවැත්ම තුල තියෙන මහා රසයක් තියෙනවා කියලා හිතගෙන ඒකේ බැහැගෙන ඉන්නවා නම් එයාට කවදාවත් මේ නිවන කියන එකක් ගැන හිතන්නවත් බෑ. එහෙනම් එයාට මොකක්ද අවබෝධ වෙන්න ඕනේ පළවෙනි සත්‍ය? දුක්ඛ ආර්ය සත්‍යනේ. දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි බුදු වදන අපිට හම්බෙච්චේ. චතුරාර්ය සත්‍යන දේශනා කරේ පළවෙනි බුදු වදන. එහෙනම් මේ දුක්ඛය කොතනද මේ දුක්ඛය තියෙන්නේ? මේ දුක තියෙන්නේ කොහෙවත් නෙවෙයි. මේ තමන් ගාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ බඹයක් විතර තියෙන මේ කයපු එක්ක බැඳිච්ච මේ පැවැත්ම තුලයි මේ දුක තියෙන්නේ. මොන අරමුදෙන් තියෙන දුක්? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සංපයෝග යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං. ඒ කියන්නේ අන්තිම තැන මොකද්ද? යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං. ඒ කියන්නේ අපි මොනා කරත් අපි හිතන දේ වෙලා නැහැ. අන්න එතන තමයි තේරුම් ගන්න ඕනේ. ඔක්කොම තේරෙනවා මේ දුක්ඛය ඔක්කොම පැහැදිලිව පේනවා. අපි හිතන දේ වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණාව තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම අපිට ඕන විදිහට මේවා පවතින්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා මෙතනින් එළියට යන්න යම් අඩිය තාලමක් දමා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි හිතමු මේ සාමාන්‍ය ජීවිතේ මේ ලෝකයේ බුදු පියාණන් දේශනා කරන සැපක් තියෙනවා පොඩි සැපක් වැඩිපුර තියෙන මොකද්ද? දුක. වැඩිපුර තියෙන දුක. නේද? අල්පයි සුඛේ අල්පයි බහූ දුක්ඛෝ. හැබැයි මේ සුඛය තියෙන්නේ ස්පර්ශ වෙනකොට විතරයි. ඇහැට රූප ස්පර්ශ වෙනකොට, කණ්ඨ ශබ්ද ස්පර්ශ වෙනකොට යම් සුඛයක් තියෙන නැතිච්ච එකම විතරයි. ඒ මොහොතට හම්බෙන පොඩි දෙයක්. ඉතින් මේකෙන් අයින් වෙන්න මෙන්න මේ සදාකාලික සැනසීමක් කරා යන ගමනක් තමයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි දැන් අවබෝධ කරගන්න ඕනේ මේ ලෝකය මොන වගේ එකක්ද කියලා. ලෝකය කියපුවම මේ පෘථිවිය නෙවෙයි. මේ ජීවන පැවැත්ම. මේ ජීවන පැවැත්ම අපිට ඕන විදිහට මේ තියෙන දේ මේ ගලා යන දේ අපිට ඕන විදිහට හදන්න ගිහින් තමයි දුක ඇති වෙලා තියෙන්නේ. අපිට ඕන විදිහට මේක හදන්න බෑ මේ සබා ධර්මයේ ක්‍රියාදාමයක් යනවා. ඒ සබා ධර්මයේ ක්‍රියාදාමය මොකද්ද කරන්න පුළුවන්? අවබෝධ කර ගැනීම. මොකද්ද කරන්න පුළුවන්? අවබෝධ කර ගැනීම පමණයි. ඒකනේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ. නේද? එතකොට දැන් අපි උදාහරණයක් ගමු මෙන්න මේ වගේ. ඔය ජීවිතේ කොහොම හරි ගැට ගහගෙන ජීවත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ වගේ වැඩක් හරියට. අපි හිතමු මේ මහ පොළොව මොන වගේද? මහ පොළොව හරියට අපි දන්නවා හැම වෙලේම හුඟක් වෙලාවට දැන් මෑත කාලෙත් අපි දන්නවා නාය යනවනේ මහ පොළොව. ඒ වගේම ගිලා බහිනවා හිතපු ගමන්. ඒ වගේම මේ මහ පොළොව භූමිකම්පා වගේ දේවල් වලට ලක් වෙනවා. ඉතින් ওই මහ පොළොව උඩ හදනවා ගියා. එහෙනම් ඒත් ඒ ගේ අර මහ පොළොව වෙනස් වෙනකොට ගේ ගිලා බහින වගේ දේවල් වෙනවද නැද්ද? වෙනව නේද? අපි තුන් ගේ එක පැත්තකට ඇද වෙලා ඇල වෙලා යනවා. මොකද කරන්නේ ඊට පස්සේ අපි? ඊට පස්සේ ඒ පැත්තට හේතු කරලා ගහනවා මොකද්ද? මුක්කුව ජැක්කයක් ගහනවා. ජැකේ ගෑවේ කොහාටද? කොහාට අල්ලලාද? ඒත් මහ පොළොවටම අල්ලලා නේද? ඒ මහ පොළොවත් කොයි වගේද? අර වගේ මේරෙන ගිලා බහින එකන්නේ. ඕන්න ඔය වගේ ජීවිතේ වැඩක් අපි කරන්න පින්නද? తాවකාලිකව මුක්කුවක් ගන්න අපේ ජීවිතේ ඔය වගේ යම් ප්‍රශ්නයක් ඇති වෙනකොට తాවකාලික පොඩි පැලස්තරයක් පමණයි ඒක. උදාහරණයක් මම කියන්නම්කෝ ජීවිතෙත් එක්ක. දැන් ඔන්න අපිට හෙම්බිරිස්සා හැදෙනවානේ. හෙම්බිරිස්සා කොහොමද මේ හෙම්බිරිස්සාව හොඳ කරගන්නේ? මොන හරි බෙහෙත් පෙති ටිකක් බීලා නේද? කසාය ටිකක් තම්බලා බීලා හොඳ කරගන්න. දැන් හොඳයි. දැන් ඉතින් සතුටේ. ඇයි හෙම්බිරිස්සාව හොඳයි? හෙම්බිරිස්සාව හොඳයි. දැන් සතුටින් ඉන්නේ. හැබැයි මේ හෙම්බිරිස්සාව ආය හැදෙනවද නැද්ද? ආය හැදෙනවනේ. එහෙනම් හෙම්බිරිස්සාව හොඳ වෙලාද? ආයෙත් බෙහෙත් ගන්නවා. එහෙනම් මොකද්ද මේ ගැහුවේ? ආන් අර ඇලවෙන ගෙට ජැක්කයක් ගැහුවා වගේ මුක්කුවක් ගැහුවා වගේ తాවකාලික පැලැස්තරයක් ගෙවුවා. එහෙනම් ওই පින්නතුට දැන් තේරෙන නේද හෙම්බිරිස්සාව කියන එකත් හොඳ වෙන ලෙඩක් නෙවෙයිනේ. සංසාරගත ප්‍රශ්නයක් හෙම්බිරිස්සාව. හෙම්බිරිස්සාව ගැන හිතලා නිවන් දකින්න පුළුවන් නේ. ඇයි? ලබන ආත්මෙ ඉපදුනත් ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් හෙම්බිරිස්සාව හැදෙනවා. ආයෙත් හෙම්බිරිස්සාව හැදෙනවා. ආයෙත් ඒ විදිහටම අපිට මේ දුක්ඛයමයි. ලබන සැරේ මේ කය හැදුවනම් ජාති වුණා නම් මේ ආත්මෙන් දැන් පැහැදිලිව පේනවා. ජරා වෙලා යන. දැන් අපේ කය එහෙම වෙලා නැන්ද බල. ජරා වෙලා යනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. ඉතින් කොණ්ඩේ පැහිගෙන යනවා. අපි මොකද කරන්නේ? පොඩි මුක්කුවක් ගහනවා කළු පාට කරගන්නේ. අපේ කොණ්ඩේ පොඩි මුක්කුවක් ගහ ගන්නවා පොඩ්ඩක් කළු පාට කරගෙන. ඒක හරියනවද? නෑ. ආයෙ සුදු පාටේ. ආයෙත් ගන්න. හරියන්නේ. ඉතින් එහෙම තමයි මේ ජීවිතයේ අපි හැම මොහොතකම උත්සාහ කරන්නේ මේ తాවකාලික මොකක් කරේ తాවකාලික විසඳුමක් ලබාගෙන මේ ප්‍රශ්න විසඳා ගන්න. මේ ලෝකයේ තියෙන හැම විද්‍යාවක්ම ලෝකයේ තුල තියෙන දේවල් මේ සංසාරේ ගෙනියන්න තමයි උදව් කරන්නේ. හොඳට තේරුම් ගන්න. දැන් දේශපාලන විද්‍යාව නිවන් දකින්න උදව් කරනවද? නෑ. මේ ලෝකේ තියෙන ප්‍රශ්න අර ජැක් එකක් ගහන්න මුක්කුවක් ගහන්න හොයාගත්ත දෙයක්. හ්ම්? ඒ ඔක්කොම ආර්ථික විද්‍යාව කියන්නේ නේද? දැන් වෛද්‍ය විද්‍යාවේ මොකද්ද කරන්නේ? වෛද්‍ය විද්‍යාව හොඳයි. ඉතින් මේ ජීවිතේ අපේ තියෙන ලෙඩ රෝග හොඳ කරගෙන යන්න ඉතින් හොඳයි. නමුත් කයක් හදපු නැති කෙනාට ඕනේද වෛද්‍ය විද්‍යාව? જાතියක් නැති කෙනාට ඕනේ නැහැ නේද? එහෙනම් මේ සංසාරයේ පැවැත්ම ඇරයි යන්න තමයි මේ ලෝකයේ තුල තියෙන සියලු දේවල් తాවකාලික විසඳුම්. එහෙනම් හෙම්බිරිස්සාව කියන ලෙඩේට බෙහෙත දොස්තර මහත්තයා විදිහට හරියටම නිට්ටාවට සුව වෙන බෙහෙත දීලා තියෙන කවුද එහෙනම්? බුදු පියාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ දීලා තියෙන්නේ. ඒක තමයි සත්‍යට වන බව දුකට වේදානම් කියන්නේ. ඉතින් මේ වගේ දුක්ඛයක් තුළ ජීවත් වෙන්නේ අපි. ඒක තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න. ඉන්න තැන තේරුම් ගන්න ඕන කිය එකයි. නැත්තම් යන්න හිතෙන්නේ නැහැ. යන්න හිතෙන්නේ. දැන් බලන්න ජාතිය කියන එක දුකයි කියන එක ඔය ඇත්ත ඕන තරම් අහලා ඇතිනේ. ජාතිය කියන එක දුකයි කියන එක ඕන තරම්. හැබැයි අවබෝධය නැහැ. අවබෝධය දන්නවනම් නැවත ජාති වෙන්නේ නැහැ. මේක සමාතුලින් දකින්න ඕනේ. ජාතිය දුකයි කියන එක සමාතුලින් දන්නවනම් මතක තියාගන්න මාර්ගඵලලාභියෙක් වුණත් තව රහත් වෙලා නැත්නම් ජාතිය කියන එක දුකයි කියන එක සම්පූර්ණයෙන් අවබෝධ වෙලා නැහැ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් උපරිම ආත්ම භාව හතකට යනවා එයි. එහෙනම් තව ආත්ම භාව හතක් කෙරෙහි තෘෂ්ණාව තියෙනවානේ. උපරිම. හ්ම් අනාගාමී කෙනෙක් සුද්ධාවාසයට යන්නේ ඒක සැපයි කියලා නෙවෙයිනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නේද සැපයි කියලා යන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කොහේ ඉපදුනත් දුකයි කියලා. එහෙනම් අපි මතක තියාගන්න මේ ජාතිය කියන එකවත් හරියට අවබෝධ වෙලා නැහැ. ජාතිය ධනේද? ජාතියේ සමුදය ධනේද? ජාතිය නිරෝධය ධනේද ජාති නිරෝධි ගාමිනී පටිපදාව ධනේද ආන්‍යයි සම්මා දිට්ඨිය. ඔය විදිහට සම්මා දිට්ඨිය පෙන්වන ඔක්කොමත් එක්ක සම්මා දිට්ඨි සූත්‍රය. ඉතින් බලන්න පින්නතුනේ ඔය ඇත්තෝ මේ ලබාගෙන තියෙන මනුෂ්‍යාත්මේ මේවා හිතන්න පුළුවන් තැනක අපි ඉන්නවා. මේවා කල්පනා කරන්න පුළුවන් තැනක අපි ඉන්නවා. එතකොට මේම හිතන්න පුළුවන් කෙනෙකුට විතරයි එළියට යන්න පුළුවන්. දැන් මේවා අපි හිතනවානේ මේ ඔක්කොම මගේ කියලා නේද? ඔය රට්ටපාල මහරහතන් වහන්සේ ඇයි මහණුනේ කියලා අහනකොට කොරවැය රජතුමා හරි ලස්සන උත්තර වගේක් දෙනවා. උපනීයති ලෝකෝ අද්දුවතේ. අපි ඉපදුනා නම් ජරා මරණ කරාම ගමන් කරනවා. නවත්තන්න පුළුවන් ද කාට? බෑනේ. ඒ වගේම තමයි අත්තාන ලෝකෝ අනබිස්සරෝතේ. අපිට මේ වගේ ප්‍රශ්න කියන්න පිළිහිට වෙන්න කෙනෙක් නැහැ. කිසි කෙනෙකුට කිසි කෙනෙක් පිළිහිටක් පිළිසරණක් නැහැ අපේ. දැන් ඔයත්ෝ අපි හැමදේම දැන් කතාද බඳින්නේ, දරුවෝ හදන්නේ, පිළිහිටක් පිළිසරණක් වෙනවනේ කියලා හිතන්නේ නේද? නමුත් ඒවම අනිත් පැත්තට මොකද වෙන්නේ? දුකක් බවට පත් වෙලා. හැබැයි මේක කියන්නේ නැහැ. හිත දන්නවා. ඇයි මේකට ප්‍රශ්නේ? මේ සසරේ අපි ආපු ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මේක දුකයි කියලා. ඒක තමයි සත්පුරුෂයෙක් ළඟට යන්න කියන්නේ බුදු පියාණන් වහන්සේ ධර්මය අහන්න. කවුද මේ සත්පුරුෂයා? සත්පුරුෂයා කියලා කියන්නේ මේ ආර්ය මාර්ගයේ දේශනා කරන උත්තරමයන් වහන්සේ. එතකොට ආන්ගේ දේශකයන්න් වහන්සේ එහෙම නැත්නම් ඒ දේශනා කරන කෙනා කියන විදිහට යෝනිසෝ මනසිකාර පවත්තන්නේ කෙනා පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය කියන්නේ. ආන් එතකොට අපිට මේක තේරෙන්න පටන් ගන්නවා. සත්පුරුෂයා දේශනා කරන්නේ ලෝකේ හොඳයි කියලා නෙවෙයි. ලෝකේ හොඳ නෑ මේකෙන් යන්න කියලා. නිවන තමයි මේ පරම සත්‍යත කියන තැනට ඇවිල්ලා දේශනා කරන්නේ. ඉතින් අන්න එතෙන්ද යන්න තමයි බුදු පියාණන් වහන්සේ අපිව මෙහෙවන්නේ. නැවත ජාති කරලා ජරාවටපත් වෙන්නේ නැති ජීවිතයක්, මරණයටපත් වෙන්නේ නැති ජීවිතයක්. නැවත එහෙම ජීවිතයක් කියලා එකක්වත් නැහැ මොකක්වත් නැහැ. එහෙම සැනසීමක් අපිට. ඒ තැන ජරා වෙලා යන, ව්‍යාධි වෙලා යන මේ විදිහේ පැවැත්මක් අපිට තියෙන කියන එක පැහැදිලිව පේනවා. ඉතින් එහෙනම් මේ පින්නතුන්ට පැහැදිලි. මෙතන මේ වගේ ඉපදුනා නම් ජරා මරණ කරා යනවා. අපේ කිසි කෙනෙකුට කිසි කෙනෙක් පිහිටක් පිළිසරණක් නැහැ. ඊළඟට අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්ති සියල්ල දමල ගහලා යන්න වෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ හැම වෙලෙම ඌණයි. තණ්හාවට මොකද කරන්නේ? දාසකම් කරනවා. එතකොට බලන්න මේ කාරණා හතර ඉතා වැදගත්නේ අපිට මේ සසර ගමනෙන් එතර වෙන්න යම් දෙයක් හිතන්න. පහුගිය කාලේ හොඳට පැහැදිලිනේ. මේ එකක්වත් මගේ නෝන බව පෙන්වන්නේ. හ්ම් දැන් ලස්සන්ට ගෙවල් හදා ඉන්න මිනිස්සු. ඈ මේ ලස්සන්ට හදාපු ගේ එකපාරට වතුරක් ඇවිල්ලා මොකද උනේ? යට වෙලා ගියා. ඉතින් ගම් අතරින් ස්වභාවික උවදුර වලින් කියනවා මේවා මගේ නෙවෙයි කියලානේ. බලන්න කොච්චර හොඳ සබා ධර්මයෙන් අපිට ධර්මයේ පෙන්වනවාද කියලා. ඒ වගේම හොර හතර ඇවිල්ලා ගෙදර තියෙන බඩු මුට්ටු හොරකම් කරගෙන ගිහිල්ලා කියනවා මේවා ඔයාගේ නෙවෙයි කියලා. මේ කය උනත් පාරේ ඇරයි යනවා හිටපුවන් හප්පලා අතපය කන්න දාලා වාහනකාරය වුණත් කියනවා මේක උඹේ එකක් නෙවෙයි කියලා. තේරුණාද? ඒ වගේම බලන්න මේ කිසි බඩුවක් ඒ හැම දෙයක්ම මගේ නෙවෙයි ධනයත් මගේ නෙවෙයි කියලා කියනවා රජෙන් නේද බඩු හැම ගහලා දැන් මේවා මගේ නෙවෙයි. සබා ධර්මයෙන් කියන ඉතින් මේක පේන්නවනේ දැන්. මේ කය Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. මේක මගේ එකක් නෙවෙයි. හ්ම් කෙස් ගහ පවත්වන්න පුළුවන්ද ඇත්තන්ට? බෑනේ. මූණ කන් දෙක මේ තමන්ගේ කය ගක්කත් පවත්වන්න බෑ. ඒ සබා ධර්මයේ ක්‍රියාවලියක් කියනවා. එතකොට හැබැයි කරන්න පුළුවන් දෙයක් තියෙනවා මොකද්ද? මේක අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන් එතන අපිට කරන්න බෑ කිසි දෙයක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ මේ අවබෝධය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපේ ජීවිතයේ අඩිතාලමක් ඉදිරියට දමන අපිට කිසියෙක් කිසි කෙනෙකුට පිළිහිටක් පිළිසරණක් නැහැ කියලා කියන්නේ. දැන් ඔන්න උදාහරණයක් හිතන්න මේක දන්න කතාවක් හුඟක් වෙන්නේ. එක බමුණෙක් ඉන්නවලු. මේ බමුණට ඉන්නවලු භාර්යාව තුන් දෙනෙක්. එක භාර්යාවකට හරි ආදරේ. ඉතින් ඒ ආදරේ අනිත් කෙනාට ඊට වඩා ටිකක් අඩුවෙන් ආදරේ. අනිත් භාර්යාවට චුට්ටක්වත් ආදරේ නැහැ ගණන් ගන්න. හැබැයි බමුණ දැන් මැරෙන්න බමුණ අර ආදරේම කරන භාර්යාවට කතා කරලා කියනවා මම මැරෙන්න යන්නේ. ඔයා එනවද මාත් එක්ක යන්න කියලා. ඒ භාර්යාව කියනවා මං ඉන්න තැනින් හෙලවෙන්නේවත් නැහැ කියලා. දෙවෙනි භාර්යාව ඉන්නවා. දෙවෙනි භාර්යාවට කියන ඔයාවත් වෙනවද යන්නේ කියලා. එයා කියනවා මං කනත්ත ගාවට එන්නම් එතන ඉහාට බෑ කියලා. තුන්වෙනි භාර්යාව ඉන්නවා. එයා ඉන්නවා මං ඔයාට ඉච්චර සැලකුවේ නැහැ. ඔයාවත් එනවද මාත් එක්ක යන්න. එයා කියනවා ඔයා කතා කරත් නැතත් ඔයා පස්සෙන් එන්නේ මම තමයි කියලා. කවුද මේ පළවෙනි භාර්යාව? පළවෙනි භාර්යාව තමයි තමන්ගේ තියෙන ওই වත්කම්, දේපල. මරුණා වෙන. එතනමයිනේ හෙල වෙන්නේවත් නැහැ. දෙවෙනි භාර්යාව තමයි තමන්ගේ ඥාති. කොතෙන් එනවද? කනත්තට එනවා. කනත්ත ගාවට එනවනේ. එතනින් එහාට එන්නේ. තුන්වෙනි භාර්යාව තමයි කිව්වත් නැතත් පස්සෙන් එන තමන්ගේ කර්මය. කම්මස කොහොම කියලා කියන්නේ කම් කර්මය තමයි. තමන්ගේ පිටිපස්සෙන් එන කර්මය. එතකොට දැන් බලන්න මේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම මෙහෙම කළොත් දැන් අපි උදාහරණයක් විදිහට දැන් නේද? මේ දැන් අපි අපේ ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ල දිරලා යනවා. අපි මොකද කරන්නේ මේකේ තින්ත ටිකක් ගාලා කියනවා දැන් මං ගොඩනැගිල්ල අහපව තිබුණු තත්ත්වයට හදාගත්තා. හැදුනද? නෑ නේද? ආයෙත් දිරනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ මේ අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි හිතනවා දැන් අපි ලබන ආත්මෙත් අය ඉපදුනොත් මනුෂ්‍ය ලෝකෙ. මම කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙ ගැන විතරයි තාම. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් එහෙම ලබන ආත්මෙත් අපි මේ කයේ තියෙන කොටස් ටික අය පාරක් මොකද කරන්නේ? හදනවනේ. එහෙනම් heart එක හැදුවා නම් heart attack අයත් එනවා. ඉතින් එහෙනම් මතක තියාගන්න අය පාරක් මේ වගේ කයක් හදලා ලෙඩ වෙලා මැරිලා යන කයක් තමයි අය පාරක් හදන්න වෙන්නේනේ. දැන් මේ දරේ හදලා දෙන්නේ තේ જાති එක. ලබන දරේ අලුත් එකක් හදන්න පුළුවන්. ඒකමයි. ඒකමයි. ආන් ඒ නිසා ඔයත් තේරුම් කරගන්න, අවබෝධ කරගන්න අපි මේ ඉන්න තැන හොඳ තැනක් නෙවෙයි. අය හැදුවත් අර පරණ මෝඩකමම තමයි තියෙන්නේ. පරණ මෝඩකමයි. නේද? අපි හිතනවා මහා සතුට ජීවිතයක් අපේ ජීවිතේ තියෙනවා කියලා. නමුත් ඔය තීවන මම අර මුල්ම කිව්වේ ජීවිතේ හැමදාමත් මොනවද තියෙන්නේ? ප්‍රශ්න. ඔය ප්‍රශ්න තියලා තියෙන මොකක්ද හින්දා නෙවෙයි අපිට පාලනය කරගන්න බැරි දෙයක් මොනා කරන්න ගිහිල්ලාද? පාලනය කරන්න ගිහිල්ලා ඒ වගේම මේ අපිට කරන්න බැරි වැඩක් කරන්න ගිහින්. කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒක තමයි අවබෝධ කරගන්න එක. අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි අපි කරන්න පුළුවන් වැඩි. එහෙනම් දැන් ඒ අවබෝධ කර ගැනීම කොහොමද කරන්නේ? දැන් මෙහෙම හිතුවට ඉතින් යන්න දැන් ක්‍රමයක් තියෙන්නත් වෙන්නේ. දැන් මෙතනින් ඉඳන් නේද? මේ මෙහෙම හිතපුවාම Taman හිතනවා මෙතනින් ගැලවිලා යන්න ඕනේ කියලා. ආන් ඉන්න තැන අවබෝධ වෙනකොට දුකයි කියලා තේරෙනකොට විතරයි ඒක යන්නේ වෙන්නේ. හැබැයි මතක තියාගන්න මෙතන උප්පත්තිය මනුෂ්‍ය ලෝකයේ විතරක් නෙමෙයි දුක. දැන් බලන්න මනුෂ්‍ය ලෝකේ ජාති වුණාට පස්සේ අපිට මහා දුකක් ව්‍යාධි වෙලා, ලෙඩ වෙලා, මරණය, ශෝක, පරිදේව, දුක්ඛ දොමන මහා දුක් කොටක්. නිරේපදුනාම මහා දුක්ඛය. ඒ වගේම പ്രേත ලෝකේ, අසුර ලෝකේ අපි හිතනවා දිව්‍ය ලෝක හොඳයි කියලා. දිව්‍ය ලෝකලත් යුද්ධ තියෙනවානේ. දිව්‍ය ලෝකලත් යුද්ධ. ඔය දජග්ග සූත්‍රය කියන්නේ දෙවියන් අසුරේ මේ යුද්ධ කරගත්තා කියලා. එහෙනම් යුද්ධ කරන තැන හොඳ තැනක්ද? එහෙනම් දිව්‍ය ලෝකේ කියත් එච්චරනේ. බ්‍රහ්ම ලෝකේ කියොත් මහා කප්ප ගණන් ආයුෂ තියෙනවා. ඒගොල්ල ප්‍රීතිය සුඛය වගේ අනුභව කරලා ඉන්නවා. අපි කනවා වගේ තමයි. කැම නැති වෙනවා වගේ අර ධානය නැති වෙච්ච එකම ඉවරයි. ඒගොල්ලන්ටත් දුකයි. එහෙනම් මේ බුදු පියාණන්ගේ නිකන් නෙවෙයි මේ කියන්නේ මේ කොතන ඉපදුනත් දුකයි කියන එක. කොතන ඉපදුනත් දුකයි. මෙන්න මේ කාරණේ අවබෝධ කරගත්තොත් විතරමයි යන්න පුළුවන්. දැන් වැඩට යන එක සැපයිද? නෑනේ. කැලෙන්ඩරේ දැක්ක ගමන් අපි බලන්නේ මොකද්ද? නිවාඩු දවස් ටික නේද? දවස් කීයක් නිවාඩුද කියලා බලනවා. දැන් මේ මේ අවුරුද්දේ වුණනම් පොයවල් එහෙම සෙන්සුරාරිද්ද වැටලා තියෙන හින්දා ටිකක් තරහක් යනවා. ඇයි? නිවාඩු වැටිලා නැති හින්දා. ඈ සති මැදට. ඈ සති අන්තයට වැටලා තියෙන මැදට වැටුණා නම් සතුටුයි. එහෙනම් රැකියාවට යන්නේත් එහෙනම් මොකෙන්ද මේ? දුකෙන් යන්නේ. කොච්චර වැඩ ගොඩක්ද එතනත් කරන්නේ. ඉතින් මේ ජීවිතේ එහෙනම් අපි හොයන්න මේ විදිහේ යනවා මොකක් හරි සැපක්. ඉගෙනගෙන රැකියාව කරලා දරුවෝ හදලා මේ මොකක් හරි දෙයක් හොයන්න යනවා සැපක්. හැබැයි අපිට අවසානයේ බුදු පියාණන් වහන්සේ කියපු සත්‍යයට මුණ දෙන්න. මොකද්ද? දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. මේ ලෝකයේ තියෙන මොකක් මතද? දුක මත ඕක වෙනස් කරන්න බෑ කිසි කෙනෙකුට. ඒක තමයි ඇත්ත සත්‍ය. එතෙන්න තමයි වැටෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ Taman කල්පනා කරගෙන යනකොට ජීවිතේ තේරෙනවා මේ මොනා කරත් මං හෙව්වේ මොකද්ද? විවේකය, සතුට, සැනසීම නේද? නිදහස හෙව්වා. හැබැයි ජීවිතේ එච්චර ওই විදිහට දඟලලා දඟලලා අවුරුදු ගණන් දඟලලා හෙව්වත් නැත්තේත් මොකද්ද? හෙව්වම තමයි නැත්තේනේ. විවේකේ නැහැ කියනවා. සැනසෙල්ල නැහැ කියනවා. නිදහස නැහැ කියනවා. හ්ම් ඔය ඔක්කොම නැතිලා තියෙන්නේ. මේ ඇත්ත තේරිලා නැති වෙන මේ සත්‍ය තේරුණා නම් හරි. අවබෝධ වුණා නම් හරි. ඒ නිසා ඔය ඇත්තන්ගේ ජීවිතවලට මේ පදනමක් දමා ගැනීම සඳහා මේ දේශනාව මම අද පවත්වන්නේ. මේ පදනම දමා ගන්න මෙහෙම හිතන්න. මේක හිතන්න පුළුවන්ද? වෙන කෙනෙකුට බෑ නේද? මේ බලන්න අපේ බෞද්ධයන්ට මේ විදිහේ නේද? මේ ක්ෂණ සම්පත්තිය ලැබෙච්ච මෙයාට තියෙන හිතන්න තියෙන අවස්ථාව. අපි මේ සංසාරේ යනකොට සංසාරේ යනකොට පින්නතුනේ මතක තියාගන්න සක්විති රාජ සම්පatti ලැබලා තියෙනවා. ඒ වගේම වැඩිපුරම නිර්යන් වල ඉපදිලා තියෙනවා. මේ සුගතිගාමි වෙලා තියෙන සංසාරේ ඔක්කොම තියෙන සප සම්පත් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මේ අය සංසාරේ ඉපදුනත් කරන්නේ ඒ ටිකමයි නේද? අයත් කරන්නේ ඒකමයි. හැබැයි නොකරපු දෙයක් තියෙනවා මොකද්ද? නිවන. නොකරපු දේ තමයි මේ දැන් ඔයත් මේ ආත්මේ කොච්චර මේවා කරගෙන කරගෙන කරගෙන ගියා හම්බ කරගෙන ගියා මේවා කරගෙන ගියා අවසානයේට ඔයත්තන්ට අත්පත් වෙන්නේ අර ශක්ති රාජ සම්පත්තියට අඩු එකක් නේද සංසාරේ නම් ශක්ති රාජ සම්පත්තිය අත්පත් කරගත්තා කියලා කියන්නේ මුළු පෘථිවියට එක රජතුමයි බලන්න කොච්චර සම්පත් ගොඩක් තිබ්බද කියලා. ඉතින් මේ සැරේ මොකද තියෙන්නේ? එතකොට මෙතනින් යන්න දැන් ඔන්න හිතක් ඇති වෙනවා. මේක මහා දුක්ඛයක්. මේ ඉන්න තැන. එතකොට යන්න ඕනි කොහාටද? දුක නැති තැනට. එහෙනම් යන්නේ කොහොමද? අපේ තියෙන මෙන්න මේ ඉන්න තැනට තියෙන තෘෂ්ණාව කැමැත්ත අතහරින්න. ඒක තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? දුක්ඛ සමුදය. ඒ කියන්නේ තෘෂ්ණාව කියන එක අපේ ප්‍රහාණය කරපුවාම තමයි එතෙන් යන්න පුළුවන්. එහෙනම් දුක්ඛාරිය සත්‍ය ඊළඟට දැන් කියේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒක තමයි අපේ තෘෂ්ණාව. අවිද්‍යාවත් මෙතන සම්බන්ධයි. එතකොට මෙන්න මේක අවබෝධ කරගන්න නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද එතෙන්ද යන්නේ? මොකවත් නෙවෙයි මේ ඉන්න තැනම අවබෝධ කරගන්න. එතකොට නිකම්ම නිදහස් වෙලා යනවා. ඉන්න තැනේ සත්‍ය අවබෝධ කරගන්න. ඉන්න තැනේ සත්‍ය මොකක්ද? අපි මේ ජීවන පැවැත්ම වෙන කට්ටිය දිහා බලලා වැඩක් නැහැ. වැරද්ද තියෙන්නේ වෙන කාගාවත් නෙවෙයිනේ. දැන් අපි බලවනේ නෝනා ගාව වැරද්ද නැහැ. මහත්තයා ගාව වැරද්ද නැහැ. ළමයි ගාව වැරද්ද නැහැ. රජේ වැරද්ද නැහැ. කොහෙවත් වැරද්ද නැහැ. වැරද්ද කාගාවත් තියෙනවා. හදාගත්ත බැරි වෙච්ච හිතේ තියෙන වැරද්ද. ඒ හිත කාගාවත් තියෙන. තමන් ගාව. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ හුඹහක් කාරණා වගේ තමන්ගේ ජීවන පැවැත්ම ආරම්භ කියලා වම්මික සූත්‍රය කියන්නේ. තමන්ගේ එකයි ආරම්භ තියෙන්නේ. අනුන්ගේ හුඹස් ආල්ලා අපිට නිවන් දකින්න බෑ. තමන්ගේ වැරද්ද හොයාගන්න ඕනේ. වැරද්ද තියෙන්නේ තමන් ගාව කියන එක පේන්න ඕනේ, දකින්න ඕනේ. එතකොට තමයි හදාගන්න පුළුවන් යන්නේ. අපි rahat වෙනකන් අපි ගාව වැරදි තියෙනවද නැද්ද? තියෙනවා. ඒක දකින්න, අවබෝධ කරගන්න. ඔයත් අන්ට පුළුවන් අද අවබෝධ කරගන්න මේ බුද්ධ ශාසනය. තාම මේ බුද්ධ ශාසනය මැරිලා නැහැ. මහා ජීවියක් තියෙන කාලයක් ඔබ ඔබට පුළුවන් මේක අවබෝධ කරගන්න. කොහොමද අවබෝධ කරගන්නේ? ආන්ගේ අවබෝධය කිරීම සඳහා ඔය ඇත්තන්ට අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඉන්න තැන හොයන්න. මේ ඉන්න තැන මොනවද තියෙන්නේ? මේ ජීවන පැවැත්ම තියෙන කොටස් දෙකයි සරලව ගත්තාම. එකක් තමයි කය, අනිත් එක හිත. වෙන මොනවද තියෙනවද බලන්න එතන? තමන් ගාව තියෙන්නේ කයයි හිතයිනේ. එහෙනම් මේ කයයි හිතයි කියන දෙක අවබෝධ කරගත්තා නම් මෙතන සතෙක් කුජලයක් මමෙක් නෑ. මෙතන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියන එක තේරුම් ගත්ත කෙනාට අය මෙතන අය තෘෂ්ණාවක් ඇති වෙන්නේ මේක තුළ ඇලීමක් ඇති වෙන්නේ අපි කය ගැන පොඩ්ඩක් බලමු එහෙනම් දැන් මේ යන්න ක්‍රමෙත් කියලා දෙන්න එපා නේද ඉන්න තැන හොඳ නැත්නම් යන්න ඕන තැනට යන්න ඕන තැනක් කියලා දැන් තීරණය කරගත්තා නම් යන්නේ කොහොමද කියලා කියලා දෙන්න එපා අන්න ඒක තමයි දැන් මේ කියන්නේ එහෙනම් කොහොමද යන්නේ යන්නේ අපි ටිකක් ගැඹුරු වචනයක් දැම්මොත් නාම රූප අවබෝධය. ඒක තමයි තමන්ගේ හිත සහ කය අවබෝධ කරගන්න. එහෙනම් කය අවබෝධ කරගන්නේ කෙසේද? අනේ එතන තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. මේ කය කියන්නේ මොකක්ද? රූපය. භාගතුන් වහන්සේ දේශනා කරන රූපය. මහණෙනි බිඳෙන හේයින් රූප කියයි කියන්නේ. මේ රූපයට කියන්නේ බිඳෙන දෙයක්. දැන් මේ රූපය මේ ගස් ගල් පර්වත මේ ඔක්කොම ගොඩ නැගිලි ඔය ඔක්කොම රූප පෙන්නතුනේ. විද්‍යාවෙන් ඕවට කියනවා පදාර්ථ කියලා. එතකොට මේ පදාර්ථ නම් මේ පදාර්ථයේ මේ කුඩාම මෙහෙම බෙදලා බෙදලා බෙදලා අන්තිමට බෙදලා ගියපුවාම මේ කියන අංශයට විද්‍යාඥයෝ කියනවා මොකද්ද පරමාණු කියලානේ. පරමාණු. බුදු පියාණන් වහන්සේ ඊටත් එහා බෙදුවා. බෙදලා බෙදලා බෙදලා අන්තිමේට දැන් අපි හිතමු මේ ගොඩ නැගිල්ලක් තියෙනවා. ගොඩ නැගිල්ල කෑලි කෑලි කෑලි ගැලෙව්වා. දැන් ඒකට ගොඩ නැගිල්ල කියනවද? නැහැ. ගඩොල් ගෙඩියක් තියෙනවා. ඊට පස්සේ ඒ ගොඩ නැගිල්ලේ ඒ ගොඩනැගිල්ලේ ගඩොල් ගෙඩිය බෙදලා බෙදලා බලම වැලි කැටයක් තියෙනවා. ඕකත් බෙදනවා. ඔහොම බෙදලා විද්‍යාඥ අන්තිම තැන ගිහිල්ලා බෙදලා කිව්වා එතන තියෙන්නේ මොකද්ද? පරමාණු. පරමාණුවේ මැද න්‍යෂ්ටියක් තියෙනවා. වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේක කැරකෙනවා. වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනා රූපේ. එහෙනම් ඒකෙන් හැදිච්ච පදාර්ථ වෙනස් වෙනවා. බුදු පියාණන් වහන්සේ ඒකත් එහා බෙදලා බෙදලා ගිහිල්ලා කිව්වා අන්තිම තැන තියෙන්නේ තද ගතිය තියනවා කිව්වා. මොකක්ද තියෙන්නේ? තද ගතිය. ඒකට කිව්වා නම පටවි. ඒ වගේම වැගිරෙන සුළු ස්වභාවය තියනවා කිව්වා. ඊළඟට එතන උෂ්ණ සීතල භාවය තියනවා කිව්වා. ඊළඟට හමා යන ස්වභාවය තියනවා කිව්වා. එහෙනම් මොනවාද මේ අන්තිම නේද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජාත් මේත් එක්කම බැඳිලා තියෙනවා මෙන්න මේ අන්තිම ඩොට් එක. අන්තිම තැනට බුදු පියාණන් වහන්සේ නමක් දුන්නා. මොකක්ද ඒ නම? රූප කලාපයක්. මොකද කියන්නේ? රූප කලාපයක්. මේ මේ රූප කලාප එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා තමයි මේ වගේ කයක් හැදලා තියෙන්නේ. අපි අර දන්නා නේද? ගෙවල් වල හදන්නේ අර කුඹල්ලු ගෙවල් හදන්නේ. කොහොමද හදන්නේ? බෝල බෝල මැටි එක එක ගෙනල්ලා කියලා හදනා නේද? ආ එහෙම ගෙනල්ලා හැදුවා වගේ මේ වගේ ලොකු එකක් හදලා කෝටි ප්‍රකෝටි ගාණක් එකතු කරපු හදපු එකක්. එහෙනම් බිඳෙනව නේද? බෝල ගොඩක් තිබ්බාම ඇති දෙයක් නැහැ නේ මේකේ. ඉතින් මේක ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ බලන්න කය වුණ කෙස්ලම් නියදත් ඔක්කොම ගලවලා අයින් කරන්න කෑලි කෑලි ගොඩ ගන්න. දැන් ඔයාගේ නම තමන්ගේ නම තමන් හොයන්න ඉන්නේ තමන් කෙස්වලද කියලා. කෙස්වල තමන් ඉන්නවා. ලොම් වල, නියපොතු, දත්වල ඔය කෑලි කෑලි කපල බලන්න. කයි කිසි තැනක තමන් කියලා කෙනෙක් නැහැ. නිකම්ම නිකම් රූපයක් විතරයි නේද තියෙන්නේ. නිකම් මේ තියෙන ගොඩ නැගිල්ල වගේ මේ තියෙන පුටුවක් වගේ මේ තියෙන මේසයක් වගේ. ඕකේ වෙනසක් නැහැ. මේක යථාර්ථය. මේ ධාතු හතරෙන් හැදිච්ච රූපයක්. මේක ස්වභාව ධර්මය යනවා. ඉතින් අපිත් මේක යනවනේ ස්වභාව ධර්මය. වෙනස් වෙවියන මොකද වෙන්නේ? හැම මොහොතකම වෙනස් වෙනවා. දැන් මේ හිටපු බනහපු කට්ටිය නෙවෙයි දැන් ඉන්නේ වෙනස් වෙලා. කෝටි ප්‍රකෝටි වාරකින් මේක වෙනස් වෙනවා. හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් මෙතන මේ වගේ වේගයෙන් ඇති වෙවි නැති යන රූපයක් මට අල්ලන්න පුළුවන් කමක් නැහැ. අල්ලන්න බෑනේ. කොහොම අල්ලන්නද? මගේ කියලා ගන්න බෑනේ. එහෙනම් දැන් අවිද්‍යාවෙන් මොකද්ද කරලා තියෙන්නේ? මේ රූපය පේන්නේ නැති හින්දා මේ වේගයෙන් වෙනස් වීම අපි මගේ කියලා අල්ලගන්න. නැවත පතන. බුදුහාමුදුරේ දේශනා කරන පටවිය මගේ කිව්වනම් දුකයි. ආපෝ මදේ මගේ කිව්වනම් දුකයි තේජෝ මගේ කිව්වනම් දුකයි වායෝ මගේ කිව්වනම් දුකයි මහා දුක්ඛයක් මේ මගේ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක වෙනස් වෙලා යනවනේ ආපහු. වෙනස් වෙලා වෙනස් වෙලා පොඩි කාලේ ලොකු වුණා ලොකු කාලේ වයස වුණා. එහෙම එහෙම ගිහිල්ලා මොකද වෙන්නේ අවසානට? මැරිලා ගියා. ඔය ඉන්න කයටත් ඕක වෙනවද නැද්ද? වෙනවා. ඒ මැරිච්ච කය පොළොවට එකතු වෙනවා. ඒ පොළොවට එකතුලා ගහකට මේවා උරා ගන්නවා. දැන් අපි එතන ඒ කයේ තිබුණු කොටස් ටික ගහට උරාගත්තාම අපි කියනවා දෙතන ඒ මැරිච්ච කෙනා ඒ ගහේ ඉන්නවා කියලාද? නෑ නේද? හැබැයි අංශු ටික මාරු වෙලානේ. වෙන සබායට මාතු වෙලා. අයෙව්වා මොකද කන්නේ ගහේ තියෙන දේවල් අයත් කාලා කියනවා. ඒක මගේ කියලා. මේ සබාධර්මයේ යන ක්‍රියාදාමයක්. මේක ධාතු හතරක් අල්ලගෙන කියනවා මේ කැලි ටික මගේ කියලානේ. ඈ ඔය මේ මහ පොළවේ තියෙන ඉඩමක් කරන් පොළව යන ඒක මගේලු. ඒකට හදපු ගේත් මගේලු. ඒක ඇතුලේ පුරවපු 14න් හදවපු ඩෙස්ක් පුටු පුටු බංකෝයේ තියෙන ඔක්කොම ටික ඒවත් මගිලු. ඒක ඇතුලේ මේ ජීවත් කරන මේ කයවල ටිකත් මගේලු මගේ කට්ටිය. ඉතින් කියනෝනේ සබාධර්මයේ හිටපුවන් ඇවිල්ලා ඔය කියන්නේ ඒව එකක්වත් මගේ නෙවෙයි කියලා. ඉතින් එහෙනම් මගේ නොවන දෙයක් මගේ කරන්න ගිහිල්ලා නේද මහා දුක්ඛයක් මේ ඉඳලා තියෙන. එහෙනම් රූපය පැහැදිලිව පේනවා එහෙනම් අනිත්‍යයිනේ. අනිත්‍යය කියන්නේ හැම මොහොතකම ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍ය නම් දුකයි ඒක. ඇයි දුක වෙන්නේ? මම හිතපු ස්වභාවය නැති වෙනවා. නොහිතපු ස්වභාවය ඇති වෙනවා. එහෙනම් මෙතන දුක තියෙන්නේ රූපේ නෙවෙයි. දාගත්ත හිතේ. දැන් මෙතන ගොඩ නැගිල්ල විනාශ වෙලා යනවා. මේ මේ ගොඩ නැගිල්ල පරණ වෙනවා. එහෙනම් මං පරණ වෙනවා කියලා දන්නේ නැති එක නේද දුක වෙන්නේ? දන්නවනම් මට පරණුණාට දුකක් නෑ. දුකක් නෑ. ආන් ඒක තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න ඕන. එහෙනම් හොඳට පැහැදිලි කරගන්න. එහෙනම් මේ විදිහට දුකයි. එහෙනම් මේක මගේ එකක් නේ. එහෙනම් දැන් රූපේ එහෙනම් අල්ලන්න පුළුවන්ද? බෑ. ඒ වගේම තමයි ඇල්ලුවත් හොඳ එකක් නෙමෙයි. හොඳ එකක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන ජරා ගොඩක්. මේ ආහාර අපි ගන්න ආහාර තියෙනවනේ. මේ ආහාරයෙන් තමයි මේ හැදලා තියෙන්නේ. ඒ කියන්නේ ආහාර ආමාශයට කියපුවාම ඒකට නමක් කියන මොකද්ද නම? වමනේනේ. ওই වමනේ තමයි හැමතැනම දුවන්නේ. මුළු ඇඟ පුරා, කය පුරාම දුවන්නේ වමනේ. ඒ වමනෙන් තමයි මේ ලොම් ගහපව ඇදලා තියෙන්නේ. එහෙනම් මේ කයම මොකක්ද? වමනේ ගොඩක්. වමනේ ගොඩක් මගේ කියලා ගන්නවා නම් මෝඩකමක් කර වෙන මොකක්දනේ? ඈ එහෙනම් කයත් ඔන්න ඉවරයි. එහෙනම් හිත මොකද වෙන්නේ මෙතනදී? අනිත් එක තමයි හිත. ආ දැන් ඔයගොල්ලන්ට එක එක දේවල් හිතෙනා නේද? ආ හිතපු දේවල් දැන් තියනවාද? දැන් ඔයාලට අද උදේ හිතච්ච ඒවා දැන් තියනවද හිතේ? නෑනේ. ඈ පෙරේද පව් පව්ගේ කාලේ හිතච්ච ඒවා දැන්නේ. ඒව මොකදලා තියෙන්නේ? ඇති වෙලා නැති වෙලා ගියේ. හැබැයි ඔය අපි මොකද කරන්නේ? මේවා දිගටම මගේ කරගෙන තියාගන්න හදානේ. තියාගන්න හදන. හැබැයි තියාගන්න පුළුවන්ද? තියාගන්න බැරි හින්දා තමයි දුක. ඉතින් මේක අවබෝධ කරගත්තා නම් හරි සරලයි. අවබෝධ කරගත්තා නම් ඇති වෙන හිත මොකද වෙන්නේ? නැති වෙන මේ බලන්න මහා දුක විඳින්නේ ඔන්න ඔය හින්දානේ. ඇති වෙන හිත මොකදලා තියෙන්නේ? නැති වෙනවා කියලා දන්නේ නැහැ. අපි හිතන්නේ ඒවා දිගටම තියෙයි. මේ විදිහ හැමදාම මට ලස්සන සිතුවිලි සමුදායක් එයි. ආන් ඒක නැති වුණා. දැන් අපි හිතනවා ආ මං හිතපු ලස්සන සිතුවිල්ලක් හොඳ සිතුවිල්ලක් ඔළුවේ තියෙනවා. හරි හොඳයිද? ටිකක් කරනකොට මෙන්න වෙන එකක් මතක් වෙලා. අරක මොකද වෙලා තියෙන්නේ? ඒක නැති වෙලා. මේකක් ඇති වෙලා. ඒකත් අනිවාර්යයෙන්ම එහෙනම් මොකක්ද දැන් දන්නේ? නැති වෙනවා. එහෙනම් ওই ඇති වෙන නැති වෙන සිතුවිලි සමුදායක් මගේ කරගත්ත දුකද නැද්ද? දුකයිනේ. එහෙනම් අනිත්‍ය සිතක් මගේ කරගන්න බෑ. මේ සිතේ ගැඹුරක් තියෙනවා. මම මේ සරලව කියලා දෙන්නේ. ඒ වගේම අනිත්‍ය වූ සිතක්, දුක්ඛ වූ සිතක් මේ හිතේ කොහෙද මම ඉන්නේ? බලන්න හිත දිහා බලලා පොඩ්ඩක් වාඩි වෙලා කොත්තනද මොන සිතුවිල්ලද මම ඉන්නේ කියලා. මොන සිතුවිල්ලවත් මම කියලා කෙනෙක් නෑනේ. දැන් මොන හිතුණ එකක් කොහෙද මං ඉන්නේ? හෙව්වට නෑනේ එහෙම කෙනෙක්. නෑනේ. එහෙනම් කයෙත් මම කියලා කෙනෙක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් තියෙන්නේ. එහෙනම් නාම ධර්ම වලත් එහෙම නැත්නම් මේ හිතෙත් තියෙන මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. එහෙනම් මේ ජීවන පැවැත්ම තියෙන මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඉතින් මෙන්න මේ ත්‍රිලක්ෂණය තමන්ගේ ජීවිතේ අවබෝධ කරගත්තොත් මුලාවෙන් තියෙන නিত্য සුඛ ආත්ම කියන තැනට අපේ පත්වෙච්ච අවිද්‍යාවෙන් පත්වෙච්ච තැන අපිට කඩන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඉන්න තැන අවබෝධ කරගත්තාම අපිට පේනවා යන්න ඕන තැනට යන්නේ මෙහෙමයි කියලා. එහෙමට යනකොට දැන් බලන්න ඔය ඇත්තෝ නිකන් හිතන් අද gedara තියෙන ඔක්කොම වැඩපොළ දමලා ගහලා මෙතන ඇවිල්ලා වාඩි වෙලා අපි හිතමු මේ බනහනයි වාඩිලා බනහන. gedara තිනන් දැන් බනහන. ඉතින් දැන් ওই වැඩපොළ අතහැරලා මේ බනහනකොට සුඛයි නේද? ඇයි? අරව වැඩ නැහැ. ඉතින් ඔහම වාඩි වෙලා හුස්ම රැල්ල මත සිහිය පැවැත්වුවොත් තවස්සුකයි නේද? ඈ කමටහනක් මත තවස්සුකයි ඇයි අර ලෝකයෙන් අතහැරිලා අතහැරිලා අතහැරිලා අපි යනවා ඉතින් මේ වගේ ජීවන පැවැත්මක් තමයි පින්නතුනේ අපි අත්පත් කරගන්න ඕනේ මේ සුඛේ කරා යන ගමනක් තියෙනවා අතහැරීම තුලින් ඒක සිද්ධ වෙනවා බලෙන් අතහරින්න ඕනේ ස්වභාවිකම ඔය ඇත්තෝ මේ කාරණේ අවබෝධ කරගන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා දුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා වැඩ වලින් පොඩ්ඩක් අයින් වෙලා වාඩි වෙලා මේ ගැන මොනවද කරන්න ඕනේ? හිතන්න පටන් ගන්න. එතන තමයි විවේකයේ තියෙන්නේ. ගොඩාක් කට්ටිය විවේකයේ නැති වෙලා තියෙන්නේ. නේද? ඒ විවේකයේ හදාගෙන මේ ධර්මය අවබෝධ කරගන්න ඔයත් උත්සාහ කරන්න. එහෙමනම් මේ සංසාර ගමනෙන් අත මිදෙන්න මේ ඔයත් අද දිනේදී ඇති කරගත්තා වූ මේ ශක්තිය යොහල් කරගෙන තවත් ශක්තිමත් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන තමන් ඒ සඳහාම කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න.